දැන් එහෙමනම් අපි සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරිනින් කුසල් කරමින් ඉදිරියට යන යෝගාවචර පිරිසක් ඒ උත්තමාර්ථය ලබා ගැනීම සඳහා අපට පළමුවෙන්ම අවශ්‍ය කරන ಗುಣධර්මයක් තියෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ පිළිබඳව මම ගිය සතියේ ඊටාම හොඳ විස්තරයක් කළා. ශ්‍රද්ධාව කියලා කියන්නේ දැන පැහැදීම කියන එක. එතකොට මේ දැන කියන එක තියෙන්නේ කොතනද ලෝකයේ පිළිබඳවයි දැනගන්නේ. පහදින්නේ කොහාටද නිර්වාණයට. එතකොට ලෝකයේ පිළිබඳව සම්පූර්ණයෙන් දැනගන්නේ කවුද? රහතන් වහන්සේලා. නමුත් මෙතෙන්දිත් එක්තරා ප්‍රමාණයකටවත් Taman ඉන්න තැන පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. ඉන්න තැන පිළිබඳව අවබෝධ කරගත්තොත් තමයි අපිට එතනින් ඉවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපි අවබෝධ කරගත්තා ලෝකය කියන්නේ ජීවිත පැවැත්ම කියලා. එතකොට මේ ජීවිත පැවැත්ම තුළ ඉන්න කෙනෙකුට තමයි මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අන්න එතන අවබෝධ කරගත්ත හැටියේ එතන ඉඳ හම්බ වෙන්නේ නැහැ යාට. යන්න වෙනවා. ජීවිත පැවැත්ම කිව්වත් එකයි, ලෝකය කිව්වත් එකයි, දුකයි කිව්වත් එකයි. පළමුවෙන්ම අපිට දකින්න තියෙන්නේ ඔන්න ඔතන. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඉස්සරලාම දකින්න ඕනේ මොකද්ද? අපි අනුභව කරන ඵලය. බුදු පියාණන් වහන්සේ ඉස්සරලාම පෙන්වන්නේ ඔන්න ඕකයි. සත්වයා නිරන්තරයෙන්ම අනුභව කරන ඵලය. දුක්ඛේ ඥානං ලෝකේ දුකයි. ඒක තමයි පළවෙනි බුදුබණ පදේ. මෙන්න මේ කාරණාව අවබෝධ කරගත්ත පුද්ගලයා ඊළඟට හොයාගෙන යන්න ඕනේ මේ දුක කියන එකට හේතුවක් තියෙන්න ඕනේද? එහෙම නැත්නම් මේක කවුරු හරි ලබා දෙන එකක්ද? ඉබේට හට ගන්නවද? මෙන්න මේ ප්‍රශ්නේ යාට එනවා ඊට පස්සේ. ආන් ඒක හොයාගෙන යාම තමයි දුක්ඛ සමුදය ඥානං කියන්නේ. දුකට හේතුව. එතකොට මේ දුක නැති කරගන්න පුළුවන්ද කියන එකත් අපි ගන්න ඕනේ. ඒක නැති කරගත හැකි බව අපි දැනගන්න ඕනේ. ආන් ඒක තමයි දුක්ඛ නිරෝධේ ඥානං කියන්නේ. එතකොට නැති කර ගැනීම සඳහා අප ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ආන් ඒක දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං. මෙන්න මේක තමයි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. ඉතින් මේකෙන් එක්තරා ප්‍රමාණයකටවත් දුක අවබෝධ කරගත්තොත් තමයි නිර්වාණයට පැහැදීම ඇති කරගන්න පුළුවන්. දැන පැහැදීම කියන්නේ ආ මේකයි. ඉතින් බුදු පියාණන් වහන්සේ ළඟට නොයේකුත් මාදිලියේ පුද්ගලයන් ආවයිදා. ඒ ආපු සියලුම දෙනා මිත්‍යා දෘෂ්ටිකයෝ. මිත්‍යා දෘෂ්ටිකයෝ ආවේ. හැබැයි ඒගොල්ල මිත්‍යා දෘෂ්ටිකේ වුණාට මොකද අවංක බුද්ධිමත් පිරිසක් ආවේ. අවංක බුද්ධිමත් පිරිසක්. ඉතින් ආන්නේ අයට තමයි බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවී උජුජාතිකෝ බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරන්න කතා කරේ මෙන්න මේ විදිහට. ඒතු ඒතු කියන්නේ පැමිණේවා එන්න කියන එකයි. විඤ්ඤෝ පුරිසෝ කියන දේ තේරුම් ගන්න පුළුවන් පුද්ගලයෙක් ඉන්නවා නම් මෙහාට එන්න. හැබැයි ඒ පුද්ගලයා අවංක පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඇතුලේ එකයි පිටේ එකයි දෙන්නේ හිටියොත් කවදාවත් එයාට සත්‍ය අවබෝධ කරගන්න බෑ. අවංක වෙනවා කියන්නේ ඒකයි. තමා තුළ තියෙන වැරදි අවංකව පිළිගන්න ඕනේ. ඒ පිළිගත් අයට පමණයි මේ වැරැද්දෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් දොස්තර මහත්තයා ළඟට ගිහිල්ලා අපි අවංක වෙන්න ඕනේ. තමන්ගේ ලෙඩ හංගගෙන දොස්තර මහත්තයාට බොරු කිව්වොත් කවදාවත් ඒ දොස්තර මහත්තයාගෙන් තමන්ට වැඩක් ගන්න බෑ. ආන්‍යෝගි තමයි බුදු පියාණන් වහන්සේ නැමැති සත්හට වන බව දුකට විදානන් වහන්සේ ළඟට ගිහිල්ලා අපි අවංකව අප තුල තියෙන වැරදි දකින්න ඕනේ. පිළිගන්න ඕනේ. එතකොට තමයි අපිට නිවැරදි වෙන්න පුළුවන්. ආමනුසාසාමි. මම ධර්මදේශනා අනුශාසනා කරනවා. ආන් ධම්මං දේශේමි. මම ධර්මදේශනා කරනවා. යථානුසිට්ඨං තථා පටිපද්‍යමානෝ. මම කියන හැටියට පිළිපදිනවා. නකිරස්සේව ඊතා ඉක්මනින් සාමඤ්ඤස්සති තමා තුලින් දැනගන්න පුළුවන්. සාමන් දක්කති තමා තුලින් දැක ගන්න පුළුවන්. එතකොට මෙතන ඤස්සති කියලා කියන්නේ දැනීම, දක්කති කියන්නේ දැකීම. දැනීම කියන්නේ සම්මාදිට්ඨිය, දැකීම කියන්නේ මහා ප්‍රඥාව. ඊට ඉක්මනින් පුළුවන් කියලා කියන්නේ. හැබැයි බුදුහාඳුරෝ කියන විදිහට පිළිපදින්න ඕන. ඉතින් එදා බුදු පියාණන් වහන්සේ ළඟට ආපු පිරිස හරිම අවංකයි වෙන්න තුනේ. ඒ වගේම බුද්ධිමත් පිරිසක් ආවේ. කවුද ඒ කට්ටිය? මහා ඍෂිවරු, මහා දාර්ශනිකයෝ, මහා චින්තකයෝ, මහා පඬිවරු. ඈ විශාල පිරිසක් ආවා. ඒගොල්ල මේ සත්‍ය හොයාගෙන ගිය කට්ටිය ආවේ නිකන් අය නෙමෙයි. රාජරාජ මහා අමාත්‍යවරු ඒ රජසැප අතහැරලා සිටුසැප අතහැරලා මේ සත්‍ය හොයාගෙන යන පිරිසක් තමයි ආවේ. ඒ කට්ටිය ඇත්ත වශයෙන්ම බුදුහාමුදුරන්ට ගරු කරන්න ආවේ නැහැ. নমස්කාර කරන්න ආවේ නැහැ. ඒගොල්ලන්ගේ දර්ශන වලට විශාල ප්‍රහාරයක් වැදුණා බුදුහාමුදුරන්ගේ දර්ශනය නිසා. ඔය අනිකුත් දෙසට්ටක් මිත්‍යා දෘෂ්ටිකේන්ට විශාල ප්‍රහාරයක් ඇති වුණා. මෙන්න මේ ප්‍රහාරය මැඩපවත්වලා බුදුහාමුදුරන්ට නිඳා කරලා නැති මංගස්ථාන කරන්න කියලා හිතාගෙන ආවේ කට්ටිය. ශ්‍රද්ධාවෙන් ආවේ නැහැ. තේරුණා නේද? මේ සියලුම දෙනා බුදු පියාණන් වහන්සේ দমনය කළා. හැබැයි මේ দমনය කරන්න උන්වහන්සේට පහසුවක් තියෙන්නේ මොකක්ද දන්නවද? ඒ කට්ටිය අවංකයි. කොච්චර මිත්‍යා දෘෂ්ටිකේ වුණත් අවංකයි. අනික කියන දේ අවබෝධ කර ගැනීමට හැකියාවකුත් තියෙනවා. ආන්ගේ ගුණධර්ම දෙක තිබුණ නිසා බුදුහාමුදුරන්ට පුළුවන් වුණා අනුශාසනීය ප්‍රාතිහාර්ය පාලා ඒ අය দমনය කරන්න. තේරුණේ? බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පිළිබඳව මෙන්න මෙහෙමයි දේශනා කරලා තියෙන්නේ ප්‍රාතිහාර්ය කියන්නේ පුදුමය කියන එක. ප්‍රාතිහාර්ය කියන්නේ කවුරු හරි මේ ආකාශයේ උඩට නැගලා කරණම් ගහනවා නම් ඒක පුදුමයක්. වතුර උඩ ඇවිදිනවා නම් ඒකත් පුදුමයක්. පොළවේ කිමිදෙනවා නම් ඒකත් පුදුමයක්. ඒවට කියනවා ඉර්ධි ප්‍රාතිහාරය කියලා. ඉර්ධි ප්‍රාතිහාරය. ඔය ඉර්ධි ප්‍රාතිහාරය පාන්න පුළුවන් විශාල පිරිසක් එදා ඉන්දියාවේ හිටියා. ඒ ඔක්කොම මේ මිත්‍යා දෘෂ්ටිකයෝ. දැන් ඔය ආලාර කාලාම උද්දකරාම කියන විසිවරුව නොයෙකුත් විදියට ප්‍රාතිහාර පානවා. තේරුණේ උඩින් යනවා යටින් යනවා කරණම් ගහනවා වතුර උඩ ඇවිදිනවා මහ පොළොව කිමිදෙනවා. ඉතින් ඒක ඉන්දියාවේ ඉඳලා ප්‍රචලිතව තිබුණා වූ මැජික් ක්‍රමයක් ඒක. මනස දියුණු කරගෙන කරන වැඩක්. තේරුණේ සමාධියට ගිහිල්ලා කරන වැඩක්. තව තිබුණා පරසික්කීම කියලා එකක්. පරසිට කියනවා කියන්නේ අනුන් හිතන දේ කියනවා. ඒකත් ඉන්දියාවේ තිබුණා. ඒ කාලේ තිබුණා. බුද්ධෝත්පාද කාලේ. තවත් ප්‍රාතිහාර්යයක් බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළා අනුශාසනීය ප්‍රාතිහාර්ය කියලා. අනුශාසනීය ප්‍රාතිහාර්ය කියන්නේ ධර්ම දේශනා කරලා චින්තන විප්ලවයක් ඇති කරන එක. නොමගට යොමු වුණා වූ සිටිවිලි සුමගට යොමු කරන එක. මිත්‍යා දෘෂ්ටිකයන් සම්‍යක් දෘෂ්ටිකයන් බවට පත් කරන එක. චින්තන විප්ලවය කියන්නේ ආනේකයි. ඒ ප්‍රාතිහාර්යය බුද්ධෝත්පාද කාලයක සම්බුදුවරයෙකුගෙන් පමණයි ඒ ප්‍රාතිහාර්ය මතුවෙන්නේ. ඒ ඉස්සර තිබෙන ප්‍රාතිහාර්ය දෙකයි. 이르දි ප්‍රාතිහාර්යයි ආදේශනා ප්‍රාතිහාර්යයි. ওই චින්තන විප්ලවයක් ඇති කරලා මිත්‍යා දෘෂ්ටිකයන් සම්මා දිට්ඨිකයන් බවට පත් කරන ප්‍රතිහාරය තිබුණේ නැහැ අබුද්ධෝත්පාද කාලේ. ඒ ප්‍රතිහාරය තමයි බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ. අන්න එතන තමයි බුදුහාමුදුරන්ගේ තියෙන අනන්‍යතාවය. වෙනස පේන්නේ ඔන්න ඔතන තමයි. තේරුණා නේද? ඉතින් බුදු පියාණන් වහන්සේ මිනිස්සු দমনය කරන්න මැජික් පෙන්වුවේ නැහැ. උඩින් යටින් ගියේ නැහැ. පරසිට කිව්වෙත් නැහැ. හැබැයි නොකරම බැරි අවස්ථා දෙකක් තුනකදී නම් මේක කළා. අර නිගන්ඨය අභියෝගයක් කළානේ බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන්ට යමා මහ පෙළහර පාන්න පුළුවන් අබගස්සයට පමණයි කියලා අබගස් ඔක්කොම කපලා විනාශ කරලා දැම්මනේ. පුළුවන් නම් පාන්නේ කියලා. තීර්ථකයෝ ආනේ කට්ටිය দমনය කරන්න ඒ අභියෝගයට මුහුණ දීමක් වශයෙන් යමාමා පිළාර පෑවා. ඒ යමාමා පිළාර පාන්න පුළුවන්කම තියෙන්නේ සම්බුදුරේකට පමණයි. වෙන කාටවත් බෑ කරන්න. අනික් අයට බෑ. මේ නාස්පුඩු දෙකෙන් එක නාස්පුඩුවකින් ජල කඳක් පිට වෙනවා. අනික් නාස්පුඩුවෙන් ගිනි කඳක් පිට වෙනවා. මේ ගිනි කඳයි ජල කඳයි එකට පිට වෙන බව තමයි පේන්නේ. එකට පිට වෙන්නේ නැහැ මොනවා කරලවත්. ජලකඳ පිටකරන්න ආපෝ කසින සමාපත්තියට සමාදෙන්න ඕනේ. ගිනි කඳ පිටකරන්න තේජෝ කසින සමාපත්තියට සමාදෙන්න ඕනේ. බුදුහාමුදුරන්ට පුළුවන්කම තියෙනවා වේගයෙන් මේ සමාපත්ත දෙකට සමාදින්න. කිසිම කෙනෙකුට ඒ වැඩේ කරන්න බෑ. ඒක නිසා අපිට පේන්නේ ජල කඳක් පිට වෙනවා එක නාසයකින් අනිත් නාසයෙන් ගිනි කඳක් පිට වෙනවා. ඒක මේ කසිනෝවලට සමයදලා කරන වැඩක්. කිසිම කෙනෙකුට ඒ වැඩේ කරන්න බෑ. කොච්චර ඔය ඉන්දියාවේ කසින භාවනා තිබුණත් ඒ වැඩේ නම් කරන්න බෑ. සම්බුදුවරයෙකුට පමණයි මේ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්. ඒකට කියනවා යමා මහා ප්‍රාතිහාර්ය කියලා. යමා මහා පිරාර. ඔය උඩින් යන්න යටින් යන්න මේ ආකාරය කරුණම් ගහන්න ඕන තරම් පුළුවන් අය හිටියා. බුදුහාමුදුරේ ඒව කළේ නෑ. හ්ම් ඊළඟට බුදුහාමුදුරන්ට මේ වැඩේම කරන්න සිද්ධ වුණා අකමැත්තෙන් නමුත් නෑදෑයව দমনය කරන්න. නෑදෑව দমনය කරන්න බෑ මොනවා කරලවත් ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න නැතුව. තේරුණා නේද? මොකද Tamange එකේ දිනු වෙනවා දකින්න කැමති නෑ. ඒක ඉඩක් තිබුණා අදක් තියෙනවා. නෑදෑව කියන්නේ Tamange වුණේ මොනවා කරලවත් පිළිගන්නේ නෑ. Tamange එකේ දිනු වෙලා ඉන්නවා දකින්න කැමතිම නෑ. ඒක නිසා නෑදෑයෝ කැමති අනික සාත්‍යෝ කියන්නේ මහා ආඩම්බර જાතියන්නේ අහංකාර જાතියක් නේ. සත්‍යෝ කියලා කියන්නේ ඉන්දියාවේ තියෙන ලොකුම අහංකාර జాතිය. ඒගොල්ල ලේසියෙන් ඔළුව නමන්නේ නැහැ කාටවත්. හ්ම් කවුරුවත් උසස් තත්වයකටපත් උනායි කියලා පිළිගන්නේ නැහැ. ඒකට කියන්නේ අපිට වඩා උසස් කෙනෙක් නැහැ මේ ලෝකේ කියලා. ඒක නිසා අපි කාටවත් වඳින්න ඕනේ නැහැ. ඔය මතේ තමයි ඉන්නේ. ඉතින් ආන්නේ නෑදෑව দমনය කරන්න යමා මම පිළහර පෑවා. තේරුණා නේද? ඒකේ ඉඩක් තිබුණා අදක් තියෙනවා. අදත් ওই ස්වභාවයම තියෙනවා. මේ ලංකාවෙත් ඕක තියෙනවා. තමන්ගේ කෙනෙක් දියුණු වෙලා ඉන්නවා දකින්න කැමතිත් නැහැ, දියුණු වෙලා ඉන්නවා කියලා පිළිගන්න කැමතිත් නැහැ. තේරුණා නේද? ඒක ඉතින් එදත් තිබුණා අදත් තියෙන මම නම් පුදුම වෙන්නේ නැහැ ඒකට. ඒක හැටියක් මේ සමාජයේ හැටියක්. හ්ම්. කලාතුරකින් කෙනෙක් තමයි ඒවට කැමති. බුදුහාරෝ කියලා දෙනවා මහණෙනි ඉර්ධිප්‍රාතිහාරේ පාණ්ඩ තහනම්. ඒ වැඩේ කරන්න එපා කිව්වා. ඒක මේ ඉන්දියාවේ මේ නොයේ දෙනා කරපු වැඩක් ඕක. ඔය උඩින් යන එක, යටින් යන එක, මැජික් පෙන්නන එක ඈ මහණෙනි ඒව කරන්න යන්න එපා. පුළුවන් නම් මහණෙනි ධර්ම දේශනා කරලා චින්තන විප්ලවයක් ඇති කරලා දෙන්න මේ මිනිස් සමාජය තුළ. ආන් ඒක තමයි බුදුහාමුදුරුවෝ අපට අනුමත කළේ. අනුශාසනීය ප්‍රාතිහාර්ය කියන්නේ ඔන්න ඕකයි. අනුශාසනා කරලා ධර්ම දේශනා කරලා නොමගට යොමු වෙලා තියෙන සිටිවිලි යහපත් පැත්තට හරවනවා. චින්තන විප්ලවය කියන්නේ ඒකයි. චින්තනය කියන්නේ සිටිවිලි නෑ. විප්ලවය කියන්නේ මොකක්ද? විප්ලවය කියන්නේ උසස් තත්ත්වයටපත් කරනවා කියන එක. විප්ලව කියන වචනේ හොඳට තේරුම් ගන්න ඕනේ අද ලෝකෙ කෙලවල විප්ලවකාරීව ඉන්නවා කෙලවරක් නැතුව. ඒ වුණාට විප්ලවය කියන වචනේ දන්නේ නැහැ කී. දන්නේ කී දෙනාද මන් දන්නේ. විප්ලවය කියන වචනේවත් දන්නේ නැහැ ඔය ඉන්නේ විප්ලව විප්ලවකාරයෝ. විප්ලවය කියන්නේ මොකක්ද කියලා අහපුවා වෙනසක් කියනවා. වෙනසක්. ඉතින් එහෙමනම් හොඳ සමාජයක් නරක කරන එකත් විප්ලවයක් වෙන්න ඕන නේද? කවදාවත් වෙන්න බෑ ඒක. විප්ලවය කියන වචනේ දැනගන්න ඉස්සෙල්ලා ප්ලවය කියන වචනේ දැනගන්න. ප්ලවය. ප්ලවය කියන එකේ තේරුම පහළට ගහගෙන යනවා කියන එකයි. පරිහානිය කර යනවා කියන එකයි ප්ලවය කියලා කියන්නේ. ඒකේ විරුද්ධ වචනේ විප්ලවය. විරුද්ධ වචනේ විප්ලවය. ඒ කියන්නේ නරක සමාජයක් හොඳ සමාජයක් බවට පත් කරන එක. තේරුණා නේද? මිත්‍යා දෘෂ්ටිකයන් සම්‍යක් දෘෂ්ටිකයන් බවට පත් කරන එක විප්ලවය කියන්නේ ඒකයි. ඒව කරන්න මේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන් මෝඩකමින් බෑ. තුවක්කු අරගෙන බෝම්බ අරගෙන විප්ලව කරන්න බෑ. විප්ලවයක් කරන්න තියෙන්න ඕනේ කරුණාව තියෙන්න ඕනේ මෛත්‍රිය ශ්‍රද්ධාව ප්‍රඥාව මෙන්න මේවා තියෙන්න ඕනේ විප්ලව කරන්න. ආන් මේක තමයි බුදුහාමුදුරුවෝ කළේ. චින්තනය තමයි අපි උසස් කරන්න ඕනේ. මොකද අපි හිතෙන්නේ නැහැ පින්නතුනේ හැමදාම හැමදේම කරන්නේ නේද? මේ කයට මොනවද කරන්න පුළුවන්? කිසිම දෙයක් කරන්න බෑ කයට. ඔක්කොම කරන්නේ හිතෙන්. දැන් ඔයගොල්ලෝ මෙහාට ආවෙත් හිතෙන්. හැබැයි කය උපකරණයක් වුණා. හිතෙන් තමයි ආවේ. ඉතින් ඒක නිසා අපි මොනවද වෙනස් කරන්න ඕනේ? සිතවිලි. සිතවිලි. මිත්‍යා මත සම්‍යක් මත බවට පත් කරන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය බවට පත් කරන්න ඕනේ. චින්තන විප්ලවය කියන්නේ ඕනෝකයි. මේක ධර්ම දේශනා කරලාමයි කරන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයකින් කරන්න බෑ. තේරුණා නේද? ආන් මේක බුදුහාමුදුරෝ දේශනා කළා මහණෙනි මේක තොපට කළ හැකි දෙයක්. තොප විසින් කළ යුතු දෙයක්. තේරුණා නේද? හැකි දේවල් සියල්ලක්ම යුතු නැහැ. දැන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා නේද? නමුත් ඒ සියල්ලක්ම කළ යුතුද? නැහැ. කළ යුතු නැහැ. කළ හැකි තරමින් කළ යුතු වෙන්නේ නැහැ. කළ යුතු දේවල් තමයි අපි කරන්න ඕනේ. හල යුතු දේ හල යුතුයි, කළ යුතු දේ කළ යුතුයි. කරන්න හැකියාව තිබුණ තරමට සියල්ලක්ම නොකළ යුතුයි. දැන් අපිට හොරකම් කරන්න පුළුවන් කියන්නකෝ. හොරකම් නොකළ යුතුයි අපි. නමුත් හැකියාව තියෙනවා. කරන්න හොඳ නෑ ඒවා. නරක වැඩ කරන්න හැකියාව තියෙනවා. කළ හැකි. නමුත් කළ යුතුද? නෑ, කළ යුතු නෑ. එහෙමනම් කළ යුතු දේ පමණක් අපි කරමු. කළ හැකි දේවල් කොච්චර තිබුණත් කළ යුතු දේ තෝරගන්න. මොකද්ද කළ යුතු දේ? Tamanටත් අනුන්ටත් හිතවත් ජීවිතයක් ගත කරන එක කළ යුතු දෙයක්. අපිට කළ හැකි දෙයක්. තේරුණා නේද? පාප කර්මයන්ගෙන් අපිට අයින් වෙන්න පුළුවන්. පාප කර්ම කියලා කියන්නේ මොනවද? Tamanටත් අනුන්ටත් අහිත පිණිස පවතින දේවල් පාප කර්ම. නරක වැඩ නරක වැඩ අතහල හැකි අතහල යුතුයි හොඳ වැඩ කළ හැකි හොඳ වැඩ කළ යුතුයි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අකුසල් නැතරින්ද අකුසල් නැතරින්ද පුළුවන් නරක වැඩ අතහරින්න නරක වැඩ අතහරින්න පුළුවන් නරක වැඩ අතහරින්න බැයි නම් මං කවදාවත් ඔබලාට නරක වැඩ අතහරින්නේ කියලා කියන්නේ නැහැ. පුළුවන් මන්නේ කරන්න. අනික මේ නරක වැඩ අතහැරපුවාම නරක කරදරයක් සිද්ධ වෙනවා නම් කවදාවත් මං එහෙම කියන්නේ නැහැ නරක වැඩ අතහරින්න කියලා. නරක වැඩ අතහැරපුවාම හොඳක්මයි මහණෙනි සිද්ධ වෙන්නේ. මම අතහැරලා තියෙනවා. මම දන්නවා. ඒකයි මම මේ කියන්නේ. අකුසලං වික්කවේ පජහත සක්කා වික්කවේ අකුසලං පජහිතුම් නොචේතං වික්කවේ සක්කා අකුසලං පජහිතුම් අකුසලං වික්කවේ පජහාති නාහං එවං වදාමි මානෙනි අකුසල් අතහරින්න පුළුවන් ඒක නිසා අකුසල් අතහරින්න අකුසල් අතහරින්න බැයි නම් මං කවදාවත් උඹලාට කියන්නේ අතහරින්නේ කියලා කුසලම් වික්කවේ භාවයට මහන්නේ කුසල් වඩන්න පුළුවන් සක්කා භික්කවේ කුසලම් භාවේතු. ඈ කුසල් වඩන්න කුසල් වඩන්න පුළුවන්. නොචේතම් භික්කවේ සක්කා කුසලම් භාවේතු නාහං ඒවං වදාමි කුසලම් භික්කවේ භාවේතාපි. කුසල් කියන જાතිය වඩන්න බැයි නම් මම කවදාවත් උඹලට කියන්නේ කුසල් වඩන්නේ කියලා. කුසල් වඩපුවාම යහපතක්මයි සිද්ධ වෙන්නේ. කවදාවත් අයහපත සිද්ධ වෙන්නේ නැහැ. පින්නතුනි ආදරණීය තාත්තා කෙනෙක් දරු පිරිස තුරුළු කරගෙන කරන අවවාදයක් නේද මේ පේන්නේ. ආදරණීය තාත්තා කෙනෙක් දරුවෝ ටිකක් තුරුළු කරගෙන දරුවන්ට අවවාද කරනවා. තේරුණේ? ආන් මේ වගේ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරනවා මහණෙනි ඔය 이르දි ප්‍රාතිහාර්ය පානයකවත් පරසිට කියන එකෙන්වත් කවදාවත් මිනිසුන්ට යහපතක් වෙන්නේ නැහැ. ඈ මිනිස්සු බය කරන්න පුළුවන් වන්නා. කවදාවත් යහපතක් වෙන්නේ නැහැ. ඒක නිසා මහණෙනි අනුශාසනීය ප්‍රාතිහාර්ය පාන්න. චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව හුනුස්සාන. ගමක් ගමක් නගරයක් නගරයක් පාසා යන්න මානෙනි. මමත් යනවා. බුදුහාමුදුර අපිට කරන්නයි කිව්වේ උන්වහන්සේ කරලා. උන්වහන්සේ නොකර නොකරන දේවල් අපිට කරන්න කිව්වේ නෑ. අනික නිතරම බුදුහාමුදුරුවෝ කළේ ශ්‍රාවකීන්ටත් කරන්න පුළුවන් දේවල් තමයි කළේ. මගේ ඇවෑමෙන් පස්සෙත් මේ බුද්ධ ශාසනය පවතින්නේ ශ්‍රාවකීන්ටත් මේව පුරුදු කළොත් නේද? ශ්‍රාවකීන්ට කරන්න පුළුවන් දේවල් තමයි බුදුහාමුදුරුවෝ කළේ. දැන් යමා මහ පෙළහර පාන්න ශ්‍රාවකීන්ට බෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ ඒවක් ගණන් ගත්තේ නැහැ. කරන්න එපා කියලා කිව්වා. ඒ වටිනාකමක් දැක්කෙත් නෑ උන්වහන්සේ. නමුත් උන්වහන්සේ ශ්‍රාවකයන්ට කියනවා මහණෙනි මටත් පුළුවන්කම තියෙනවා අනුශාසනීය ප්‍රාතිහාර්ය පාණ්ඩ මහණෙනි ඔබලාටත් පුළුවන්කම තියෙනවා. අනුශාසනීය ප්‍රාතිහාර්ය පාලන. ඒ කියන්නේ මොකද ධර්ම දේශනා කරලා චින්තන විප්ලවයක් ඇති කරනවා. මිත්‍යා දෘෂ්ටිකයන් සම්‍යක් දෘෂ්ටිකයන් බවට පත් කරනවා. ආන් මේක තමයි බුදුහාමුදුරුව අනුමත කරපු ප්‍රාතිහාර්ය වන්නෝකයි. දැන් අපි කරන්නේ ඒක තමයි. මේ පින්නතුන් මෙතෙන්ද ඇවිදින් තියෙන්නේ චින්තන විප්ලවයක් ඇති කරගන්න. ප්‍රාතිහාර්ය බලන්නයි ඇවිදින් තියෙන්නේ. ඉතින් අද උඟ දෙනෙක් අපිට කියනවා අනාගාමී නම් උඩින් යන්න එපාය, යටින් යන්න එපාය, පොළොවේ කිමිදෙන්න එපාය කියලා අපිට අපිට කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඒ වැඩ කරන්න එපා කියලා. මේ සාමාන්‍යයෙන් ප්‍රත්‍යඥයෝ කියනවා ඒ වැඩ කරන්න කියලා. දැන් අපි කවුරු කියන දේද අහන්න ඕනේ? බුදුහාමුදුරුවෝ කියන දේ අහන්න ඕනේ පින්නතුනේ. තේරුණා නේද? අන්න ඒ ටික තේරුම් ගන්න ඉස්සෙල්ලා. දැන් මම මෙතන ඇවිදිලා ආකාශයේ පළක් බැඳගෙන අර අර වැව උඩ උඩට පළක් බැඳගෙන හිටියොත් එහෙම ඔයගොල්ලෝ එතෙන්ද වෙලා වටේ ඉඳගෙන මෙහෙම කරගෙන ඉඳී. බෙල්ල පොර වෙනකම් මන් දිහා බලාගෙන ඉඳී. හත පහක වැඩක් තියෙනවා. නෑ නේද? අන්තිමට බෙල්ල අතකගා මටත් බැන බැන ගෙදර යයි. සත්ව පහක වැඩක් උනේ නෑ අපට. බෙල්ල එකක්ම හැදුනා විතරයි කියලා බැන බැන ගෙදර යයි. තේරුණා නේද? ඒ නිෂ්ප්‍රයෝජන වැඩ අපි කරන්නේ අපින්නතුනේ. මාගේ අමා මෑණියන් වහන්සේ මාගේ පියතුමා මට උගන්වලා තියෙනවා අනුශාසනීය ප්‍රාතිහාර්ය පාණ්ඩ. මම කරන්නේ ඒක තමයි. මට ඒක කරන්න පුළුවන්. දැන් ඔය තියෙන සිටිවිලි සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවනවා. තේරුණා නේද? අනිත් පැත්ත හරවලා තමයි නවත්තන්නේ. එතකොට අනුශාසනයේ ප්‍රාතිහාරී පානවා කියන්නේ මෙන්න මේකයි. ධර්මදේශනාවක් කරලා මේ ලෝකයේ මහා ලොකුවට සැපයි සැපයි හොඳයි හොඳයි කියලා හිතාගෙන ඉන්න සිටිවිලි ටික අනිත් පැත්තට හරවනවා. අන්තිමට ওই කට්ටියට මේ ලෝක සැප කියන එක ලෞකික සැප කියන එක හිරුදුඩු කඳෝපැණියන් බවට පත් කරනවා. හිරුදුඩු කඳෝපැණියන් දන්නවනේ. දවාලක කනාමැදිරියෝ කියන જાතිය පේන්නේ නැහනේ. ආන් ඒ தත්ත්වයට පත් කරන්න ඕනේ. ලෞකික සැප කියන ඒවා උඩ දාලා පයින් ගහන්න හිතෙන தත්ත්වයට පත් කරන්න ඕනේ. වැඩි හරියක් අපි දුක් විඳින්නේ කොතනද කියන තැන පැහැදිලි කරලා දෙන්න ඕනේ. මම ආයෙත් එන ගියහත් පැහැදිලි පැහැදිලි කරලා දුන්නා නේද? රාගාවී 11 ගින්නක් ගැන මම මතක් කළා නේද? ඒ 11 ගින්නෙන් පළවෙනි ගින්න හටගන්නේ කොතනද? ලෞකික සැප ළඟ. ලෞකික දුක ළඟ හටගන්නේ දෙවෙනි ගින්දර, द्वේෂය. ලෞකික සැප ළඟ හටගන්නේ පළවෙනි ගින්දර. ඉතින් ඒ ගින්නෙන් ගිනිපත් වෙලා ඉන්න බව තේරෙන්නේ නැත්තේ මොකද මොඩකම නිසා? ඒ ගැන හිතන්නේ නැහැ. තේරුණා නේද? ඉතින් බුදු පියාණන් වහන්සේ තමන් ළඟට ආවා වූ පිරිසට ඉස්සරලා මොකක්ද දන්නවද කළේ? සන්දස්සීසි. මේ අනුශාසනයේ ප්‍රාතිහාර්ය පාන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න. අනුශාසනයේ ප්‍රාතිහාර්ය පානකොට ඉස්සල්ලාම දේශකය කරන්න ඕනේ මොකද්ද? සන්දස්සීසි කියන ක්‍රමයට ලෝකේ පෙන්වන්න ඕනේ. ලෝකය කියන්නේ මෙන්න මේකයි කියලා පෙන්වන්න ඕනේ. සන්දස්සේසි. ඊළඟට ලෝකයේ දැක්කා වූ ශ්‍රාවකයෝ ලෝකයේ කුමක්ද කියලා අවබෝධ කරගත්තා වූ ශ්‍රාවකයෝ තමයි තීරණයක් ගන්නවා ඊට පස්සේ. සමාදපේසි කියලා කියන්නේ තීරණයක් ගන්න සකස් කරලා දෙනවා කියන එකයි. ඒක කරන්නේ ශ්‍රාවකයෝ කරන්නේ. සන්දස්සේසි කියලා කියන්නේ සම්දර්ශනය කරනවා ලෝකෙ. මෙන්න මේකයි කියලා පෙන්නනවා. ඒක ඒක දේශකයා කරන දෙයක්. සමාදපේස කියලා කියන්නේ සමාදන් වෙනවා. සමාදන් වෙනවා කියන්නේ තීරණයක් ගන්නවා කියන එකයි. ඔය කවුරුවත් නැකට ගිහිල්ලා පොරොන්දු වෙන්නේ නැහැ. තමා විසින්ම තීරණයක් ගන්නවා. අනවබෝධයෙන් නෙමෙයි අවබෝධයෙන්මයි. කැමැත්තෙන්මයි. තමා විසින්මයි මේ තීරණය ගන්න. ඊළඟට ඒ තීරණය අරගෙන ඉදිරියට යන්න පටන් ගන්නවා. සමුත්තේජේසි කියලා කියන්නේ ඒ තීරණය අරගෙන ඉදිරියට යන්න පටන් ගත්තාම මේ ශ්‍රාවක පිරිස උත්තේජනයටපත් වෙනවා. මේ ගිනි ගොඩෙන් අයින් වෙලා ඉදිරියට යනකොට එන්න එන්න හොඳ ජීවිතයක්, නිවීමක්, සැනසීමක් ඇති වෙනවා. ආයේ මේ ගමන නවත්තන්න බෑ කාටවත්. ඊළඟට මේ තීරණය අරගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න මොකද වෙන්නේ? සිත පිරිසිදු වෙනවා. සම්පහන්සියති කියන්නේ ඔන්න ඕකයි. හොඳට මතක තියාගන්න අනුශාසනීය ප්‍රාතිහාර්ය කරන හැටි ඈ. සන්දස්සේති සමාදපේති සමුත්තේදේති සම්පහන්සේති. මේක මේ දක්ෂ දේශකයෙකුට කරන්න පුළුවන් දෙයක් මේක. ඒ දේශකයාගේ චතුර කතිකත්වයේ භාෂා ඥානෙ කරුණාම මෛත්‍රිය මහ ගොඩක් මෙතන තියෙන්න ඕනේ. තේරුණා නේද? මට නිතරම කල්පනා වෙන දෙයක් තමයි සමහරව අසත් ධර්මයේ දේශනා කරලා ඈ අසත් ධර්මයේ දේශනා කරලා අසත් ධර්මයේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න පිරිසක් සකස් කරනවා ඊළඟට අසත්පුරුෂයෙක් වෙනුවෙන් මේ තරුණය විශාල පිරිසක් සිය දිවිහානි කරගත්තා මතකයිද මන් දන්නේ මතකයි නේද ඉතින් මොකද්ද මේ කලේ දක්ෂ දේශකයෙක් විසින් මිත්‍යා දෘෂ්ටිකයෙක් විසින් අසත් ධර්මයේ දේශනා කරලා එයා වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න පුළුවන් පිරිසක් සකස් කරගත්තා. මේ තරුණ තරුණිය අතර. මම නිතරම හිතන දෙයක් තමයි එහෙමනම් සද්ධර්මයේ දේශනා කරලා කරුණාවෙන් මෛත්‍රියෙන් ප්‍රඥාවෙන් යුක්තව සද්ධර්මයේ දේශනා කරලා සද්ධර්මයේ වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න පුළුවන් පිරිසක් හදාගන්න බැයිද? පුළුවන් වෙන්න ඕනේ නේද? පුළුවන් වෙන්න ඕනේ. මේක කළ හැකි දෙයක්. කළ යුතු දෙයක්. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේට මේ වැඩේ කරන්න පුළුවන්. අපි සිංහල බෞද්ධයෝ සිංහල බෞද්ධයෝ පුදුම ආදරයක් තියෙන හාමුදුරුවන්ට. ඇත්තමයි. පුදුම ආදරයක් තියෙන්නේ. පුදුම ගෞරවයක් තියෙන්නේ. මේ කහපාට චීවරය ළඟට ආවයන් පස්සේ පුදුම ඉදිතරකමක් ඇති වෙනවා. මේ සිංහල ජනතාව එඩිතර වුණේ ප්‍රෞಢත්වයටපත් උනේ වීරයන් බවටපත් උනේ ස්වාමීන් වහන්සේලාගේ සෙවණේ තුනුරුවන්ගේ සෙවණෙහි වාඩි වෙලා දරුවෙක් එළියට එන්න ඉස්සරලා ඉඳන් තුනුරුවන්ගේ ආශිර්වාදය නේද ලබා ගත්තේ මව කුසේ ඉන්න වෙලාවේ එළියට එනකොටත් ඉඳුළු කට ගන්නකොටත් අකුරක් කියනකොටත් විවාහ යෝජනා විවාහාදී දේවල් සිද්ධ වෙනකොටත් තුනුරුවන්ගේ ආශිර්වාදය. ඒක නිසා සිංහලයයි බෞද්ධයයි වෙන් කරන්න බැරි තත්ත්වයකටපත් වුණා. යමෙක් සිංහලෙක් නම් එයා බෞද්ධයෙක්. ඒ තත්ත්වයටපත් වුණා. මහා ඉදිතර ජාතියක් බවට පත්වනේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වන සිංහල ජනතාව. ඒක නිසා සිංහලකමයි බෞද්ධකමයි දෙකක් නෙමෙයි පින්නතුනේ. ආන්ගේ ශක්තිය මේ වික්ෂෝන් වහන්සේලා එදා ඇති කරලා දුන්නා. මට මේවා කියනකොට පුදුම දේවල් මතක් වෙනවා. ප්‍රතුගාලේ ආණ්ඩුකාරයෙක් ප්‍රකාශ කරලා තියෙනවා සිංහල කියන වචනේ ඇහෙනකොට එයාගේ කකුල් දෙක මැඩලින් ගන්නවලු. සිංහල කියන වචනේ ඇහෙනකොට. ඒ තරම් බයයි සිංහලෙන්ට. එයා තමා කියලා තියෙන්නේ කහපාට රෙදි අදගත්ත ඉසබූ ගාගත්තේ වුන් වටේ සිංහලයා එක්ට්‍රොක් වෙලා ඉන්න තුරු කිසිම රටකට කිසිම ජාතියකට කිසිම බලවේගයකට සිංහලයා පරද්දන්න බෑ කියලා. කාපාට විදියඳගත්ත ඉසබෝගාගත්තයෝන් වටේ මේ ජනතාව එකතු වෙලා ඉන්නතුරු කිසිම බලවේගයකට සිංහලයා පරද්දන්න බෑ ඉතින් මේවා කතා කරනකොට ಜಾති ભેද අවසනවා කියලා සමහර කියනවා අනේ මගේ මේ දන්නේ මම ಜಾති ભેද අවසන කෙනෙක් නෙමෙයි. මගේ ಜಾතිය ගැන කතා කරන්න මට අයිතිය තියෙනවා. මට ભેදයක් ඕනේ නැහැ. තේරුණා නේද? මගේ જાතිය ගැන කතා කරන්න මට අයිතිය තියෙනවා. අපිට අපේ කොඩිය උස්ස ගන්න අයිතිය තියෙනව නේද? අපිට අනුන්ගේ කොඩි පාත් කරන්නත් අයිතියක් තියෙනවද? නෑ නෑ නෑ නෑ. අපිට අනුන්ගේ කොඩි පාත් කරන්න අයිතියක් නෑ. නමුත් අපේ කොඩිය උස්ස ගන්න පුළුවන් අපිට ඕන තරම් කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ. ඉතින් මම මෙහෙම කතා කරනකොට සමහරු කියනවා ලහාමුදුරෝ ಜಾති ભેදා උස්සනවා කියලා. මේ මගේ මේක නැහැ. මම එකක් කියන්නම් පින්නතුනි. දැන් කවදා හරි මේ බුදුදහම අවසාන මොහොත දක්වා පවතින්නේ මෙන්න මේ සිංහල බෞද්ධයාතේ. ඒක නම් මට කියන්න පුළුවන්. මම කියනවා ඒක. කියන්නේ මම දන්නා අන්ද. තේරුණා නේද? කවදා හරි මේ බුදුදහම අවසාන මොහොත දක්වා පවතින්නේ සිංහල බෞද්ධයාතේ. අදක් කියනවා, හිටක් කියනවා. පින්නතුනි සිංහල බෞද්ධයාගේ තියෙන වටිනාකම උකයි සිංහල භාෂාවෙන් බුදුදහම විස්තර ගන්න පුළුවන් එකම භාෂාව සිංහල භාෂාව. තේරුණානේ? සිංහල භාෂාව සකස් වෙලා තියෙන සංස්කෘත පාලි කියන භාෂාවලින් පෝෂණය වෙච්ච භාෂාවක්. තේරුණේ? ආ මේකයි මම කියන්නේ සිංහල ජාතියත් බුදුදහමත් දෙකක් වෙන්න බෑ කියලා. ඇත්ත වශයෙන්ම මම නම් හිතන්නේ අද වෙනකන් අද අපි ආරක්ෂා වෙලා තියෙන්නේ මට නම් තේරෙන්නේ බුද්ධ ධර්ම නිසා කියලා. අද අපේ ජීවිතේ වේදලා තියෙන බුද්ධ ධර්මය නිසා වෙන මොකවත් නිසා නෙමෙයි. අර සුනාමිය ඇවිදලා මොකද දන්නවද එක පිළිමයක් විනාශ කරන්න පුළුවන් වුණාද ඒ සුනාමියට? නිකන් හිතන්නකෝ ආන්ද. එක පිළිමයක් විනාශ කරන්න පුළුවන් වුණාද? බැරි වුණා. මේ බුද්ධ බලය බුද්ධ ධර්මයේ බලය නිසා තමයි ඔබ අද ජීවත් වෙන්නේ. එන්නම් අපි කෑලිවත් හොයන්න හම්බ වෙන්නේ ලෝකයේ කිසිම බලවේගයකට ඇවිදින්න සිංහල ජාතිය යටපත් කරන්න බෑ. එන්නම් ඉදා ඉංග්‍රීසිකාරයෝ ඇවිදින්නත් බුදුදහමට පළවෙනි තැන දුන්නා නේද? ඉංග්‍රීසි ආණ්ඩුවේ. එහෙම නේද? බුදුදහමට නේද පළවෙනි තැන දුන්නේ? ඒගොල්ලෝ දැනගෙන හිටියා. ඒ වැඩේ කරන්න ඕනේ කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ මේ අපි ගැන හොඳ අවධානයෙන් හිටියා. මට කියන්න තියෙන්නේ ඒකයි. මේ සිංහල ජාතිය පිළිබඳව විශාල අවධානයක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේගේ පරිනිර්වාණ මණ්ඩකයේදී කවුද කවුද මතක් වුණේ වින්තුන්? කියන්නකෝ කවුද මතක් වුණේ කියලා? අපි නේද මතක් වුණේ? අපව නේද මතක් වුණේ? අර සක්‍ර දේවේන්ද්‍රයාට කිව්වා නේද මේ සිංහල ජනතාව ආරක්ෂා කරගන්න පිළිත් නෝර බලින්න කියලා. බුදුහාඳුරෝ නේද කිව්වේ. ඒක ඉතින් සත්‍ය දේවේන්ද්‍රයාට ඒ කරන්න බැරි නිසා විෂ්ණු දේවතාවුන් වහන්සේට බාර දුන්නා. ඒකේ පොඩි වැරදීමක් වෙලා අර අර ඉන්දියාවෙන් ආපු යෝන්ට පිළිත් නෝල් වැන්දා. නමුත් පිළිත් නෝල් බඳින්න කිව්වේ සීහලෙන්ටයි. සීහලෙන්ට. ඒ කාලේ රටේ හිටිය සීහල රජින කවුද? සීහල රජින කවුද? කුවේණි. කුවේණි කියන්නේ ශ්‍රද්ධාවන්ත උපාසකම්ම කෙනෙක්. මම ඔප්පු කරලා පෙන්නනවා. එහෙම නෙමෙයිද කියලා. කුවේණිගේ බඳින්න කිව්ව පිළිත් නෝල විජයගේ බැන්දා. ඔන්න ඔතනින් තමයි වැරද්ද උනේ. අන්තිමට කුවේණි මොකද කළේ? විජයගේ පස්සේ ගියා අනේ ඔය පිළිත් නෝල මට දෙන්න අනේ කිය කියා පිළිත් නෝල ඉන්න ඉන්න පස්සෙන් ගියා. ඔය ඔයගොල්ලෝ හිතා ඉන්නේ යක්ෂණියක් නම් පිළිත් නෝලක් දැක්කට පස්සේ පැනලා දුවනවා නේද? ඈ පස්සෙන් දුවරුව ඉල්ලලා තියෙනවා මට දෙන්න කියලා. ඒකෙන් පේනවා නේද කුවේණිය කියන්නේ සීහෙල වැඩින ශ්‍රද්ධා ශ්‍රද්ධාවන්ත බෞද්ධ උපාසකම්ම කෙනෙක්. මන්නම් මන් දන්නේ ඇටියට. තේරුණා නේද? ඔයගොල්ලෝ හිතලා බලන්න. තුන් පාරක් අපව බලන් ආව නේද බුදුහාමුදුරුවෝ? මේ මේ ටික නම් කියන්න වෙනවා. ජාතික අභිමානය, ආත්ම අභිමානයක් නැතුව අපිට ඉදිරියට යන්න බෑ. ආත්ම අභිමානය කියන්නේ නරක දෙයක් නෙමෙයි හොඳ දෙයක්. තේරුණේ? මේ අභිමානිය අපි ඇති කරගන්න ඕනේ. තුන් පාරක් අපව බලන් ආව නේද? ආව නේද? ඉතින් මේකවත් පිළිගන්න කැමති නෑ නෑ. ඒවට පුරාවෘත තියෙනවා අත සාක්ෂි තියෙනවා. තේරුණා නේද? ඔය මයිංගණයට තමයි ඉස්සල්ලාම වැඩි. සුමන සමන් දිව්‍ය සුමන කියන දේව දේව ගෝත්‍රයේ නායකයාට තමයි ඉස්සල්ලා බණ කිව්වේ. එයා තමයි සෝතාපන්න වුනේ. සුමන කියන්නේ දේව කියන ගෝත්‍රයේ නායකයා. දේව කියන්නේ මොකද? දෙවි කෙනෙක් නෙමෙයි දේව කියලා කියන්නේ බැබලෙන මිනිස්සුන්ට. දේව කියන වචනේ තේරුම බැබලෙනවා කියන එක. දීව්‍යති. ඒ දේව කියන ගෝත්‍රේ බැබලෙන ගෝත්‍රයක් ඒක. සුමන තමයි ඒකේ නායකයා. එයා තමයි ඉස්සල්ලාම සෝතාපන්න වුනේ. තේරුණේ මේ සරබෝ කියන හාමුදුරනම කෙටිය ලංකා ජාතික සීහල හාමුදුරනමක් සීහල ඈ සිංහල නෙමෙයි සරබෝ හාමුදුරුවෝ ඉන්දියාවට ගිහිල්ලා මහාන වෙලා උපසම්පදා වෙලා බුදුහාමරන් ගෝලේ තේරෙන්නේ සරබෝ හාමුදුරුවෝ තමයි ග්‍රීවා ධාතුව අරගෙන ආවේ තේරුණා නේද ඉතින් මේ වගේ පුරාවෘත්ත තියෙනවා නමුත් ඒවා පිළිගන්න කැමති තේරුණේ ඉතින් මේවා අපි ටිකක් කල්පනාකාරීව ඉන්න ඕනේ අපේ දක්ෂකම් පක්ෂකම් හැකියාවන් අපි අවබෝධ කරගන්න ඕනේ දැන් ඔය මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ ඔයගොල්ලෝ අහලා ඇති මිහින්තලා පර්වතයේ උඩ ඉඳගෙන මුවදලයේ මේ ඉඳලා සිටිය තිස්ස දේවානම්පිය තිස්සට ඒගොල්ල මුවදඩේ මේදලා හිටියේ. තිස්ස තිස්ස කියලා කතා කරනවා. හ්ම් කල්පනා කළා යකෝ මට තිස්ස කියලා කියන්නේ මොකක්ද? මේ රටේ රජුරෝ නෑ නේද? මට තිස්ස කියන්නේ කවුද කියලා බැලුවල උඩ බලනකොට මේ රහතන් වහන්සේලා දැක්කා. දැකලා තැතිගත්තලු ඒක පාට බය වුණාලු. කවුරු කියලාද රැවටුණාලු. හ්ම් යක්ෂයෝ කියලා රැවටුණා කියලා කියන්නේ. යක්ෂයෝ කියලා රැවටුණාලු. කවුද තිස්ස දේවානම් පිරිස රජුරෝ. යක්ෂයෝ කියලා රැවටුනේ කාටද? රහතන් වහන්සේලාට නේද? එතකොට එහෙමනම් යක්ෂයෝ කවුරු වගේ ඉන්න ඕනද? අන්න උතෙන්දයි මට යන්න ඕනේ. දැන් මම ඔය මහත්යාට රැවටෙනවා නම් ඔය මහත්යා වගේ කෙනෙක් දැක්කම නේද රැවටෙන්නේ? නෑ නේ එහෙම නේද? එහෙනම් මේ යක්ෂයෝ කියන જાතිය රහතන් වහන්සේලා වගේ නේද? සාන්තයි, දාන්තයි, සුන්දරයි, දැකුම් කලුයි, මනනන්දනීයයි, චිත්තාකර්ෂණීයයි, සංවරයි. ඔන්න ඇති. තේරුණා නේද? දැන්වත් ඇස් ඇරෙයි නේද? <laughs> ඔය ආලෝක යක්ෂයා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා සෝතාපන්න වෙලා ඈ සෝවහං උචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්සක සුධම්මතං හ්ම් ආලවක යක්ෂයාට බුදුහාමුදුරුවෝ දේශනා කළා මේක දිග කතන්දරයක් තවත් උඹට ප්‍රශ්න තියෙනවා නම් අහපන් කිව්වා මේ මම කියපු දේවල් හරිද කියලා පණයන් කිව්වා මේ ඉන්දියාවේ ඉන්න සාස්ත්‍රුන් ළඟට ගිහිල්ලා අහලා බලපන් කිව්වා මම කියපු දේවල් හරිද වැරදිද කියලා ඒ පාර ආලවක යක්ෂයා කිව්වා මොකක්ද දන්නවද මේ බුදුහාමුදුරුවනේ මට වෙන අහන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කිව්වා. වෙන අහන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කිව්වා. මේ සෝතාපන්න වෙච්ච යක්ෂයෙක් මේ කතා කරන්නේ. අද ඉඳන් මම ඔබ වහන්සේට নমස්කාර කරගෙන ගමක් ගමක් නගරයක් නගරයක් පාසා ධර්මයාගේ සුධර්මතාවය ප්‍රකාශ කරමින් සද්ධර්මයේ දේශනා කරමින් ඇවිදිනවා කිව්වා. කවුද මේ කියන්නේ? පාලවක යක්ෂයා නේද? දැන් යක්ෂයන්ගේ පේනව නේද? යක්ෂයෝ කරලා තියෙන්නේ මොනවද? ධර්ම ප්‍රචාරක වැඩ නේද කරලා තියෙන්නේ? නිට්ටියරම ලංකාවේ එකෙක් වෙන්න ඇති. ඈ ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න જાති එකෙක් නම් ගමකට පැන්නෑන් පස්සේ මිනිස්සු බණ අහනව නෙමෙයි බඩ ගිහිල්ලා ලේව ලේවමන ගිහින් මැරෙයි නේද? දැන් ඔයගොල්ලෝ හිතාගෙන ඉන්න යක්ෂයෝ ගැන කතා කරනවා නම් යක්ෂයෙක් ගමකට පැන්නාම මේ මිනිස්සු ලේ බඩ ගිහින් මැරෙයි නේද? බලන්න මේ කවුද මේ යක්ෂයෝ කියලා කියන්නේ. යක්ෂ ගෝත්‍රිකයෝ යක්ෂ ගෝත්‍රිකයෝ කියන්නේ දක්ෂ ගෝත්‍රිකයෝ කියන එකයි. දක්ෂ ගෝත්‍රිකයෝ. තේරුණේ? අදත් කියන්නේ ඒක මහ යකාගේ වැඩක් කියලා කියනව නේද? මොකද්ද මේ යකාගේ වැඩක් කියන්නේ? යක්ෂයෙක් විසින් කළ යුතු වැඩක්. දක්ෂයෙක් විසින් කළ යුතු වැඩක් නේද? තේරුණේ? ඉතින් මේ අපේ ශ්‍රේෂ්ඨත්වයට පහර ගහලා තියෙන්නේ කවුද? ඈ එදා මහින්දාගමනය ආර්යාගමනයක් බවට පත් වුණේ නෑනේ ආර්යාගමනයක් බවට පත් වුණේ අර විදේ කියන මංකොල්ලකාර හොරාලි ආගමනය නේද පොඩ්ඩක් හිතන්න ඔය කට්ටිය අර රටට මේ පාවෙච්ච හොරකම් කරපු මංකොල්ල කාපු එකේ ඈ තා පීතෘ ඝාතක પરම්පරාවකින් පැවතගෙන එන එකේ හිස භාගයට මුඩු කරලා මහා මුහුදට විසිකලා නේද? අපේ තියෙන කරුණාකාරකම මේක ලංකාවට ගොඩ බැස්සා මිසක් ඈ ඉතින් ඒක නේද ආර්යාගමනය කියලා අපේ ළමයින්ට හඳුන්වලා දීලා තියෙන්නේ ඈ ආර්යාගමනය විද්‍යාගමනය තමයි ආර්යාගමනය කියන්නේ මේද මහරහතන් වහන්සේ වැඩි අවස්ථාවේදී ආර්යාගමනයක් උනේ නැහැ කට්ටියට තේරුණා නේද? මම එක දවසක් පිරුවෙනේ උගන්වනකොට මම කිව්ව ළමයිනේ අපි ආර්ය පුද්ගලයෝ වෙන්න ඕනේ කියලා. ආර්ය පුද්ගලයෝ වගේ හැදෙන්න කියලා. ඒ පාර මගෙන් ළමෙක් කැහුවා. ආමුදුරුවනේ ආමුදුරුවෝ කියන්නේ අර අපිටත් අර විජේ කියන මංකොල්ලකාර හොරා වගේ හැදෙන්නද කියලා ඇහුවා. ඔහොමම ඇහුවා. ඇයි පොතේ තියෙන්නේ ආර්යාගමනය කියලා තියෙන්නේ විද්‍යාගමනයේ නේද? විද්‍ය කියන්නේ කවුද කියලා දන්නව නේද? තීතුරු ඝාතක પરම්පරාවෙන් පැවතගෙන යන මංගොල්ලකාර හොරෙක් නේද? මම නම් විජයගෙන් පැවතෙන කට්ටිය නෙමෙයි. තේරුණා නේද? මං නම් පැවතගෙන යන්නේ යක්ෂයන්ගෙන්. තේරුණා නේද? යක්ෂ පැටියෙක් මං. මම හැමතැනම කියන මේ කතාව. නැත්තම් මේ වැඩ කරන්න බෑ. ඉතින් මේවා අපේ ළමයින්ට කියලා දෙන්න ඕනේ. මං එතන යාන්තම් ෂේප් වුණා. ළමයෝ මේක පොඩි මුද්‍රණ දෝෂයක් කියලා මං සයිඩ් එකෙන් ෂේප් වෙලා නිකන් හිටියා. හොඳ ඇලගටියේ නැව මොකද කියන්නේ? කවුරු හරි ළමෙක් ඇහුවොත් අපි ළමයින්ට කියන්නේ ආර්ය පුද්ගලයෝ වෙන්න කියලා නේද? එතකොට ඒ ළමයි යහයි ආර්යෝ කියන්නේ අර මේ විජේ කියන මංකොල්ලකාර හොරුන්ටද කියලා හෙලින්ම. ඒ ආර්යා ගමනේ කියලා තියෙන ඕකටනේ අපේ මහාවංශ කියන අපබ්‍රංශ පොතේ සිංහලේ ඉතිහාසය කියලා මහ ලොකුට කරගහගෙන ඉන්නේ ඕකනේ. වංශ කතාව, මහාවංශ කතාව, සිංහල ජාතිය විනාශ කරපු අපබ්‍රංශය මම මේවා කියන්නේ පැනලා දුවන්න නෙමෙයි. ඕන කෙනෙක් එක්කලා මම කතා කරන්න පුළුවන් ඉදිරියටමත් තියාගෙන කියන්නේ. අවුරුදු 35000ක් තිබුණ අපේ ඉතිහාසය. අවුරුදු 2500ට සීමා කළේ කවුද? ඔයගොල්ලෝම කියන්නකෝ. ලංකා ඉතිහාසය මොහින්දෝජාරෝ හරප්පා ශිෂ්ටාචාරයට වඩා දියුණු ඉතිහාසයක්. ඉන්දියාවේ මොහින්දෝජාරෝ හරප්පා ශිෂ්ටාචාරය තිබුණේ අවුරුදු 20000කට යා. ලංකා ඉතිහාසයේ දැන් හොයාගෙන තියෙන අවුරුදු 35000ක් යනකම්. තේරුණා නේද? <laughs> ඔය රාවණා රජුගේ ඉඳලා තියෙන අවුරුදු 20000කට එහා. රාවණා කියන්නේ අති ශ්‍රේෂ්ඨ, අති උත්තම උඩින් යන්න පුළුවන් රජ කෙනෙක්. රාවණා කියන්නේ. යක්ෂ නායකයා, දක්ෂ නායකයා, ලෝකයේ තියෙන ලොකුම ගණන්කාරයා. ඔව් ඔව් ඔව්. භාවනා මැදිරෝ එක්ක ඉඳෙල්ලම් කරන්න බෑ. මේ අපේ පොඩි එවුන්ට අවුරුද්දකට සෙනයක්වත් මේ ඉතිහාසය පිළිබඳව දේශනා කරන්න මට ඉදෙනවා. මේ අපේ හැදෙන પરම්පරාවට සිංහල ජාතිය, සිංහල සංස්කෘතිය, සිංහලයාගේ හැදියාව මේ පිළිබඳව කියලා දෙන්න ඕනේ. එතකොට තමයි අපිට එඩිතර ජාතියක් ගොඩනගා ගන්න පුළුවන්. ಜಾති ભેද උස්සන්නේ නෑ මම. මම කරන්නේ මගේ ජාතිය උස්සලා කියන්නේ මම මේ හදන්නේ. කමන්නේ නේද? අනිත් අයටත් ඒ ඔය ඒගොල්ලන්ගේ જાතිය උස්ස ගන්න පුළුවන්. මේ ගැන කතා කරන්නේ ඔය කොහෙන් නතර වෙයිද මන් දන්නේ නැහැ. මන් දැන් ඒක ගැන නවතිනවා. <laughs> හිතාගන්න සිංහලයක් බෞද්ධයක් දෙන්නේ නෙමෙයි කියනවා. බෞද්ධ සංස්කෘතියෙන් උපදින්නත් ඉස්සෙල්ලා පෝෂණය වෙලා බුදු දහමෙහි බාරකාරත්වයේ ගන්න තියෙන අරගත්ත එක මේක මිනිස්සුව තමයි පින්නතුන් සිංහලියෝ කියලා කියන්නේ. ඒක අමතක කරන්න එපා. කවදා හරි අපේ බුදුදහම අවසාන මොහොත දක්වා පවතින්නේ මෙන්න මේ සිංහල ජාතිය අතේ. ඒක මට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන්. හ්ම්. ඉතින් ඒක නිසා අපි මේවා ගැන ටිකක් අහලා තිබුණාට කමන්නේ ආත්ම අභිමානය කියන එක නරක දෙයක් නෙමෙයි. තේරුණා නේද? අපිට පුළුවන්කම තියෙනවා. මට පුළුවන් අනුශාසනීය ප්‍රාතිහාර්ය පාන්න. පුළුවන් නම් තමයි කියන්නේ. මට මෙතෙන්ද ගෙනත් දෙන්නකො පුළුවන් නම් මේගොල්ල නම් দমনය කරන්නේ මොක මොකද්ද මේගොල්ල මට මේ හාවකට හාපටව ටිකක් වාගේ පේන්නේ. මට ඔයගොල්ල দমনය කරන්න දෙයක් නැහැ. මට ගෙනත් දෙන්න පුළුවන් නම් කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන්නේ නැති මෙලවක් පරලවක් විශ්වාස කරන්නේ නැති ඒ උන් ටිකක් ගෙනත් දෙන්න බලන්න මේ ශාලාවට. ඔයගොල්ලෝ පැත්තකටලා බලා ඉන්නකො. මම ඒ සියලු දෙනාගේම කටින් සියලු පව් හල යුතුය කුසල් කළ යුතුය කියන ප්‍රකාශනය කෙරෙන්නේ නැත්නම් මට ඒ හැකියාව තියෙනවා. කොයිගොල්ලෝ දමණය කරන එක මොකද්ද? මට පේන්නේ නිකන් හාපැටව ටිකක් වගේ. <laughs> මම නිකන් බොරුවට දඟලන්නේ. තේරුණා නේද? ඒ පුළුවන් මේ වැඩේ කරන්න. මම කරනවා ඒක. මම පරලොවක් ගැන කතා කරන්නේ නැහැ නේ. මට නම් ඕනෙම නෑ පරලොවක්. පුනරුත් පුනරුත් පසර පුනරුත්පත්තියක් ගැන කතා කරන්නේ නැහැ. මට ඕනෙම නැහැ ඔබ. පරලොවක් ඕනෙත් නැහැ. මට ඕනේ කරන්නේ මෙලව. මෙලව සැනසීමෙන් සතුටින් සහනයෙන් ජීවත් වෙන්න. මෙලව සැනසීම සතුට ඇති පුද්ගලයාට කවදාවත් පරලොවක් තිබුණොත් වරදින්නේ නැහැ. පරලොවක් නම් ඕනෙම නැහැ මට නම්. මගේ නම පරලොවක් ඇත්තේ නැහැ. මම යන්නෙත් නැහැ. මේක මගේ අවසාන ආත්මභාවය. මටත් ඕනේ මේ පින්නතුණු තේ තත්ත්වයටපත් කරගන්න. තේරුණා නේද? පුළුවන් ඒක කරන්න. මේ මිනිස්යා ප්‍රජාව සාමාන්‍ය මිනිස්යා ප්‍රජාව මරණයට කැප වෙලා ඉන්නේ. මේ මරණයට කැප වෙලා ඉන්න මිනිස්යා ප්‍රජාව මරණයෙන් නිදහස් කරගන්න යොණ කරන්නේ. මට මේ වැඩේ කරන්න පුළුවන්. අප්‍රමාදීව ඉන්න උගන්වුවත් එහෙම අප්‍රමත්තා නමියන්ති නේද? අප්‍රමාදී පුද්ගලයා මැරෙන්නේ නෑ නේද? බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනව නේද? ඉතින් අප්‍රමාදීව ජීවත් වෙන්න ඉගෙනනොත් ඉවරයි නෑ. වැඩිම වුණොත් ආත්ම භාව හතක් මෙරෙයි ඕන. ඊට නම් වඩා මෙරෙන්නේ නෑ. පිරුණම් පානවා ඊට පස්සේ. තේරුණාද? එතකොට මේ මිනිස්යා ප්‍රජාව මරණයට කැප වෙලා ඉන්නේ. මේ මරණයෙන් නිදහස් කරගන්න පුළුවන් පින්නතුනේ. ගවයන් මරණයෙන් නිදහස් කරගන්න කාටවත් බෑ. තේරුණා නේද? අද බැරි දේවල් කරනවා. කරන්න පුළුවන් දේ කරන්නේ නැහැ. බුදුහාමුදුරන් පබ්බෑ ගවයන් මරණයෙන් නිදහස් කරගන්න. බුදුහාමුදුරන්ට පුළුවන් දෙවි මිනිසුන් මරණයෙන් නිදහස් කරගන්න. අමරණීයත්වයට පත් කරන්න පුළුවන් දෙවි මිනිසුන්. අමරණීයත්වයට පත් කරනවා කියන්නේ යථාර්ථය අවබෝධ කරලා දුන්නේ නැතිව මැරෙන්නේ නැහැ ඒ කට්ටිය. එහෙනම් මොකද වෙන්නේ? පිරිනුවන් පානවා. පිරිනුවන් පානවා කියන්නේ මැරෙනව නෙමෙයි. තේරුණාද? <laughs> අද ඉතින් ගවයෝ තමයි නිදහස් කරන්න හදන්නේ. මිනිස්සු ගැන කතාවක් නෑ කවුරුවත්. ඈ ඌර කුකුල්ලු ගැන කතාවකුත් නෑ. ගවයෝ විතරයි. ඒ කුකුල්ලොත් නිදහස් කරගන්න ඕනේ. ඌරෝ එහෙම, එළුවෝ එහෙම, ගවයෝ විතරයි. <laughs> පින්නතුනේ මේ සත්ව ඝාතනයේ සත්ව හිංසාව නවත්තන්න ඕවම බෑ. මම ඒක නවත්තලා දෙන්නම්. සත්ව හිංසාව නෙමෙයි. කුරා කෝමියෙකුටවත් කුරා කෝමියෙක් මරන්න නෙමෙයි. කුරා කෝමියෙකුට හිංසා කරන්න හිතන්නවත් බැරි තත්ත්වෙට මමපත් කරලා දෙන්නම්. ඉවරයිනේ කතාව. හැබැයි පොරොන්දු අසං කරගන්නෙත් නැහැ. පංචශීල ප්‍රතිපත්තියක් ගැන කතා කරන්නේ නැහැ. අද ඉතින් පංචශීල ප්‍රතිපත්තියනේ කරේ ගහගෙන ඉන්නේ ඔක්කොම. පංචශීල ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ දුම්කොළ හපහපා. නේද? දුම්කලාපාපා නේද? පංචශීල ප්‍රතිපත්තිය ගැන කතා කරන්නේ. මද්ද්‍රව්‍ය කකා. <laughs> එදා බුදු පියාණන් වහන්සේ ළඟට පැමිණියා වූ නොයෙකුත් මාදිලියේ පුද්ගලයන් උන්වහන්සේ দমনය කළා. කොහොමද দমনය කළේ? අනුශාසනීය ප්‍රාතිහාර්ය පාරා. බුදුහාමුදුරන්ට නමක් තියෙනවා අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී කියලා නේද? තියෙනව නේද? අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී. මොකද මේකේ තේරුම? පුරුෂයන් නම් ඉතින් ওই මහම්මත්තුමා দমনය කළේ ඈ නිගණ්ඨනාථ පුත්ත පුරුෂයව দমনය කළේ නැද්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුරුෂයව দমনය කළේ නැද්ද? දමනය කළා. හුඟ දෙනෙක් මේ අනුත්තර කියන වචනේ තේරුම් අරගෙන නැහැ. ඉතින් පුරුෂ ධම්මසාරදී කියන ඉවරයිනේ අනුත්තර කියන්න ඕනේ. මෙන්න මේක තේරුම් ගන්න. පුරුෂයන් අනිත් සියලුම ශාස්ත්‍රවරු මිනිසුන් দমনය කළේ දඬුවම් දඬුවමක් දීලා බය කරනවා. අපාය පෙන්නලා බය කරනවා. දිව්‍ය ලෝකයේ පෙන්නලා කෑදරකම ඇති කරලා දෙනවා. මිනිස්සු දඬුවමට බයෙන් ප්‍රසාද පූජාවට කෑදරකමින් මිනිස්සු দমনය වුණා. නරක වැඩ කළොත් ਉਹ අපාය යවනවා. හොඳ වැඩ කළොත් දිව්‍ය ලෝකයට යවනවා. දැන් මිනිස්සු අපායට බයෙන් නරක වැඩ කරන්නේ නැහැ. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මොකද්ද? හොඳ වැඩ නේද? හොඳ වැඩ කරන්නේ කොහෙන්ද? දිව්‍ය ලෝකයට. දැන් තියෙන්නේ මොකද්ද? අපායට බයයි දිව්‍ය ලෝකයට ආසයි. ඔන්න ඔය ක්‍රමයට තමයි අනික් ශාස්ත්‍රවර මිනිස්සු দমনය කළේ. තණ්හාව ඇති කරලා දීලා, බය ගන්නලා, කෑදරකම ඇති කරලා දීලා. ඔතන පිරිසිදු සීලයක් තියෙනවද? තණ්හාවෙන් තෙතමනේ වෙලා නේද තියෙන්නේ? ඔය විදිහට නම් බල්ලොත් দমনය කරන්න පුළුවන්. නරක වැඩ කරන බල්ලෙක් ඉන්නවා. බල්ලා නරක වැඩ කරනකොට පොල්ලක් අරන් ගහනවා. ඊට පස්සේ ආයේ බල්ලා නරක වැඩ කරන්නේ නැහැ. ඒ මොකද? ගුටි ගන්න බයයි. දැන් බල්ලට මොනවද කරන්න තියෙන්නේ? හොඳ වැඩ. හොඳ වැඩ කරනකොට මස් කුට්ටියක් ගිහින් දෙනවා. දැන් බල්ලා කරන තරමක් කරන්නේ හොඳ වැඩ. ගුටි ගන්න බයට වඩා මස් කන්න ආසයි. මේ බල්ලා සිල්වතෙක් නෙමෙයිද? මේ බල්ලා සිල්වතෙක් නෙමෙයිද? සිල්වතෙක් නේද? සමහරු කැමති නෑනේ බල්ලෙක් හන්ද සිල්වතෙක් කියන්නේ. <laughs> බල්ලෝ කොච්චර සිල්වත් බල්ලෝ ඉන්නවද නේද? තේරුණා නේද? ඕනෝන් පොරකති බල්ලෝ බල්ලන් නොමරති මේ උතුම් බලු ගති ඇතැම් මිනිසුන් තුලද දිස්වෙති. ඔය බලු ගතිය මල්ලකට තියෙනවා. අනේ මේ බලු ගතිය මිනිස්සු ඔක්කොම තුල ඇති වුණොත් යුද කෝලහල ඉවරයි නේද? බල්ලෙක් කවදාවත් ඉන්නතුනේ තවත් බල්ලෙක් මරන්න පොරකන්නේ නැහැ. රැළේ ගිහිල්ලා පොරකන එක ඇත්ත. නමුත් තව බල්ලෙක් මරන්න නෙමෙයි පොරකන්නේ. තේරුණා නේද? පොරේදී මැරෙනවා ඒක වෙනම කතාවක්. බලු පොරේකදී බල්ලු මැරෙනවා. නමුත් බල්ලෙක් තව බල්ලෙක් මරන්න හිතාගෙන පොරකන්නේ නැහැ. නමුත් අපි ලොකුවට හිතාගෙන ඉන්න කට්ටිය කොන්තරක් දෙනවා නේද? කොන්තරක් දෙනව නේද? මිනිස්සු මරන්න. හුණියම් කරනවා, කොඩි වින කරනවා. මේ ඉතින් කන්නේ අපේ වුන් අපේ වුන් ගැන කතා කරන්නේ අන්න අර ස්වකීය જાතියවත් ආරක්ෂා කරගන්න අපි පුරුදු වුණා. බලන්න අපිට බල්ලෝ වගේවත් හැදෙන්න පුළුවන් නේද? ස්වකීය ජාතිකේ මරන්නේ බල්ලේ. ස්වකීය තම තමන්ගේ දේ මරන්නේ අද වෙලා තියෙන්නේ අමනුස්ස බයට වඩා තියෙන්නේ මනුස්ස බය නේද? අද තියෙන්නේ අමනුස්ස බයට වඩා මොන බයද තියෙන්නේ? මනුස්ස බය තියෙන්නේ. කොන්තරක් දෙන්නේ. මේෙන් తত্ত্বය. මේ අපි පහත දාලා කතා කරනවා නෙමෙයි. නමුත් මේකයි මේ ඇත්ත. තේරුණා නේද? ඉතින් ආසාව ඇති කරලා බය ඇති කරලා මිනිස්සු හික්මවන්න පුළුවන්. ඒක ඊටාම් පහසුවෙන් කරන්න පුළුවන්. ඒ ශික්ෂණය තුල තියෙන්නේ මොකද්ද? තණ්හාව නේද? එතන පිරිසුදු සීලයක් තියනවාද? සීල විසුද්ධියක් තියනවාද? නැහැ. අනුත්තර පුරුෂ ධම්ම සාර්ථය කියන වචනේ තේරුම පුරුෂයන් দমনය කිරීමෙහිලා කිසිම ශාස්ත්‍රවරයෙක් නොගත්තා වූ අති උත්තරීතර ක්‍රමයකට මිනිසුන් দমনය කළසේක. ඒ නිසා බුදු පියාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරතී නම් වනසේක. පැහැදිලි නේ? බුදු පියාණන් වහන්සේ මිනිසුන් দমনය කළේ බය ගන්නලා නෙමෙයි. ආසාව ඇති කරලා නෙමෙයි. යථාර්ථය කියලා දුන්නා. සම්මා දිට්ඨිය ඇති කරලා දුන්නා. කැමැති තීරණයක් ගන්නයි කිව්වා. පොරොන්දු පස්සම් කළෙත් නෑ තීරණ දුන්නෙත් නෑ බුදුහාමුදුරුවෝ. ඉස්සල්ලාම උන්වහන්සේ පෙන්වුවේ මොකද්ද? අසත් ධර්මයේ පෙන්වුවේ. ඊට පස්සේ තමයි සත් ධර්මයේ පෙන්වුවේ. සන්දස්සේස කියන තැන ආන් එතනයි. සන්දස්සේසි. අසත් ධර්මයේ පෙන්වනවා. ඉස්සල්ලාම දකින්න ඕනේ ඔන්න ඔතනයි. ඔය සම්මාදිට්ඨිය ඇති කරගන්නකොට ඉස්සල්ලාම දකින්නවා කියලා කියන්නේ මොකක්ද? අසත් ධර්මයේ දකින්න ඉස්සෙල්ලා. චතුරාර්ය සත්‍ය දේශනාව පටන් ගත්තේ මොකෙන්ද? දුක කියන්නේ සත් ධර්මයක්ද? තණ්හාව කියන්නේ සත් ධර්මයක්ද? නෑ නේද? ආ මේක නෑ. දුක කියන්නේ අසත් ධර්මයක්, තණ්හාව කියන්නේ අසත් ධර්මයක්. මන්ද මන් දන්නේ නැහැ ඒකට. සරියුත් ආඳුර ළඟට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා අහනවා සාරිපුත්ත ස්ත්‍රයන් වහන්සේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියනවා මොකද්ද මේ සම්මාදිට්ඨිය කියන්නේ? ඕක ඇති වෙන්නේ කොහොමද කියලා අහනවා. චිත්තාවතානකෝ බන්තේ සම්මාදිට්ඨිය හොති. කොහොමද මේ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ? ඒ වෙලාවේ සරියුත්තානඳුර ප්‍රකාශ කරනවා යතෝකෝ ආවසෝ අරිය ශාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. ඉස්සල්ලාම අකුසලේ හා අකුසල මූලේ දකින්නේ කිව්වා. අකුසලේ හා අකුසල මූලය කියන අසද්ධර්මය. ඊළඟට කුසලංච පජානාති කුසල මූලංච පජානාති. දෙවනෝ දකින්න කිව්වා කුසලයක් කුසල මූලයක්. එත්තාවතාකෝ ආවසෝ සම්මාදිට්ඨිය හොති මෙන්න මෙපමණකින් සම්මාදිට්ඨිය ඇති වෙනවා කියනවා. තේරුණා නේද? දැන් සාමාන්‍ය ජනතාවට ඉස්සරලා පෙන්වන්න පුළුවන් අසත් ධර්මය. තේරුණේ? අසත් ධර්මයක්, අසත් ධර්ම මාර්ගයක්, අසත් ධර්ම මාර්ගයෙන් ලැබෙන ඵලත් පෙන්වන්න ඕනේ. අසත් ධර්ම මාර්ග ඵල ඊළඟට සද්ධර්ම මාර්ග ඵල පෙන්වන්න ඕනේ. තේරුණා නේද? මේ තියෙන්නේ මේ තියෙන්නේ අසත් ධර්ම මාර්ගඵලයක්. ඒක නෑ මේ කහින්නේ කොච්චරවත්. ඔයත් තියෙන ඔකත් තියෙන. ඔය තියෙන්නේ අසත් ධර්ම මාර්ගඵල. මොකක්ද අසත් ධර්මය? අවිද්‍යාව. අවිද්‍යාවෙන් තණ්හාවට ගියා. තණ්හාවෙන් උපාදානයට ගියා. උපාදානයෙන් භවයට ගියා. භවයෙන් ජාතියට ගියා. ඔය තියෙන්නේ ජාතිය, උත්පත්තිය. ඔක මාර්ගඵලයක් නෙමෙයිද? දැන් අනුභව කරනවා නේද? මොනවද? දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, විලාප දිනනවා, වෙහෙසටපත් වෙනවා, දුමනසටපත් වෙනවා. ඔය තියෙන්නේ. ඔන්න ඔතන බෙන්නන්න ඕනේ මිනිස්සුන්ට. මේ තියෙන්නේ. ජාතිය. ජාතිය ගැන හොඳ දෙයක් නෙමෙයි. මේ ජාතිය නිසා තමයි දිරන්නේ, මැරෙන්නේ, ශෝක වෙන්නේ, විලාප කියන්නේ අඬන්නේ නේද? මේක ඵලයක් නෙමෙයිද? ඵලයක්. මෙන්න මෙතන පෙන්වන්න ඕනේ. මගෙන් දැන් අහන්නේ නැහැ කවුරුවත් මාර්ගඵලලාභයෙන් ඉන්නවද කියලා. අහපු හැටි මම පෙන්නනවා. ඔය ඉන්නේ. අසද්ධර්ම මාර්ගය ගියා. අසද්ධර්ම ඵලය ලබා ගත්තා. දැන් ඉතින් අනුභව කරනවා. අන්න එතන පෙන්වන්න ඕනේ. මේක දුකක්. කරදරයක්. මේ ජීවිත පැවැත්ම. අපි ලබලා තියෙන ඵලයක්. අනුභව කරනවා නේද? සැනසීමක් තියනවද ඔතන? කරදරමයි ජීවිතයේ හැමදාම නේද? ප්‍රශ්න ගොඩක් මේක. අසහනය, පීඩාව, අසද්ධර්මය, ලෙඩක්. ඒක මම පෙන්වන්නේ මෙන්න මේක තමයි බුදුහාමුදුරු ඉස්සරලා පෙන්වන්නේ. අසද්ධර්මයක් අසද්ධර්මයාගෙන් ලැබෙන ඵලයක්. අසද්ධර්ම මාර්ග ඵල. තේරුණා නේද? දැන් මේ පොඩ්ඩක් එළියට බහලා බලන්න මොනතරම් මාර්ගඵලලාභී ඉන්නවද කියලා. ඔය පේමන්ට් වල හිරගෙවල් වල වෙන්නේ අසද්ධර්ම මාර්ග අසද්ධර්ම ඵල තේරුණානේ ඒ දවසක් මම ගමනක් ගිහිල්ලා යනකොට ඩ්‍රයිවර් උන්නේ ආනම හාමුදුරනේ අද මාර්ගඵලලාභින් ඉන්නවද කියලා හොඳ වෙලාවට එතරම් හිටිය මාර්ගඵලලාභී ඒක එක අතක් කරේ ළඟන මෙහෙම ඈ අනික් අතින් හිඟා කනවා මේ කරේ එල්ලගෙන ඉන්නේ මොකද? මේ අතින් මම මිනිසුන්ට ගැහුවා. මිනිසුන්ගේ අත් කැඩුවා. සතුන් හිංසා කළා සතුන්ට. ඒක දැන් කරේ එල්ලලා. මේ අතින් හොරකම් කළා. ඈ අනුන්ගේ දේ කඩා වඩා ගත්තා. දැන් අනුන්ගෙන් ඉල්ලනවා. මම පෙන්නවා මේ ඉන්නේ මාර්ගඵලලාභියෙක්. ඔයා කැමති නම් මේ පැත්තට යන්න කිව්වා. මේ අසත්ධර්ම මාර්ගයෙන් ලබාගත්ත ඵලය. අනේ ආමුදුරනේ ඉක්මනට යයි යන්නේ කිව්වා. මන්දුව කැමති නෑ යන්නේ කියලා. මං එපා කිව්වේ නෑ. ආ බෑ හඳුරන්නේ ඒකනම් කරන්න බෑ කිව්වා. මෙන්න මෙතනින් තමයි මිනිස්සු ඉක්මනට ඕනේ. තේරුණා නේද? සාන්දෘෂ්ටික වශයෙන් මේ ඵල පෙන්වන්න බෑද? මිනිස්සු සුරාපානය කරලා, දුරාචාරය කරලා, ලෙඩ බවට පත් වෙලා, කානුගානේ වැටීගෙන ඈ වමනේ දමාගෙන බල්ලන්ගෙන් අප උපස්ථාන ලබනවා. බල්ල වැරදිලා උණු වතුරෙන් මූණ හොදලා සැලියොට් එකක් හරිය දාලා යනවා. මෙන්න මෙතන වෙන්නන්න. වෙන්නලා මිනිස්සුන්ට කියන්න ඔබ කැමති නම් යන්නේ කියලා. තේරුණා නේද? ඔය පාරවල් වල ඉන්න ඕන තරම්. සාන්දෘෂ්ටි වශයෙන්ම පෙන්වන්න පුළුවන් නේද? ආ බුදුහාමුදුරෝ සන්දස්සේසි කියලා පෙන්වුවේ ඔන්න ඔතන. දැන් ඉතින් මේගොල්ලෝ සමාදපේසි තීරණයක් ගත්තා. මොකද්ද ගත්ත තීරණය? අසත් ධර්මයේ වෙන්නේ යුතුයි. අසත් ධර්මයේ අතහල යුතුයි. කැමැත්තෙන්ම මේ තීරණය ගත්තේ. බුදුහාමුදුරුවෝ නීති දැම්මේ නැහැ කාටවත්. තේරුණා නේද? සන්දස්සේස කියන්නේ යන්නේ මේකයි. ලෝකේ පෙන්නනවා. ඉස්සල්ලාම පෙන්නුවේ මේ ජීවිත පැවැත්ම කියන ඵලය පෙන්නුවේ. ජීවිත පැවැත්ම. ජාතිය. මං ඒක පෙන්වන්නේ නේද? ලෝකය කියන්නේ මොකක්ද? යම් තැනක දුකද එතන ලෝකයයි නේද? යම් තැනක ලෝකයද එතන දුකයි. ඒතකොට මේ දුක තියෙන්නේ කොහෙද? ගස්ගල් පර්වත වල නෙමෙයි නේද? මලමිනියක් තුලක් දුක නෑ නේද? මේ තියෙන්නේ මේ තියෙන්නේ. ඔය තියෙන්නේ. ඔන්න දුක. ඔය තියෙන්නේ ඕන් ලෝකේ. මේක ඵලයක් නෙමෙයිද? සද්ධර්ම ඵලයක්ද අසද්ධර්ම ඵලයක්ද? අසද්ධර්ම මාර්ග ඵලයක්. ඒක දකින්නේ කිව්වා. දුක්ඛේ ඥානං. ତොර මේ ජීවිත පැවැත්ම තුළ තමයි දුක තියෙන්නේ. එතන තමයි ලෝකය. පුළුවන් නම් තප්පරයක්වත් ඔය කට්ටිය සැපයක් තුළ ඉන්න බව පෙන්වන්න පුළුවන් දෙනෙක් ඉන්නවනේ. හැම මොහොතකම අපි දිරනවා නේද? එකපාරට දිරනවාද ටික ටික දිරනවාද? මේක බොරුවක් නෙමෙයි නේද? නැහැ. එහෙනම් හැම තප්පරයකම ජරා ධර්මයට යටත් වෙලා ජීවත් වෙන්නේ. හැම මොහොතකම මරණය කරා ඇදගෙන යනව නේද? හැම මොහොතකම ආයුෂය ගෙවෙනවා කියන්නේ මරණය කරා ඇදගෙන යනව නේද? සනීපද? සැපද? කවදා හරි මැරෙනවා නෙමෙයි. මේ වෙලාවේ ඉඳන් අපි මරණය කරා ඇදගෙන යන බව දකින්න ඕනේ. මරණ ධර්මය, ජරා ධර්මය, ව්‍යාධි ධර්මය. ඈ පුළුවන් නම් ලෙඩක් නැති කෙනෙක් ඉන්නවනම් හත උසන්න හතයක් දෙනවා කොහොම හරි. පතයක් හොයාගන්න නම් බෑ කොහොම හරි වල දෙනවා. නෑ නේද? jigaccha paramaroga ඈ ලොකම රෝගේ බඩගින්න. දැන් බේත් දීලා නේද එක්කාවේ. එනකොට බේත් හදන්න කියලා දාවේ හදලා තියලා දාවේ. හදලා තියලා දාවේ. ඈ සාපිපාසාදී දුක මේවා සැප නෙමේ දුක. ඔය ලෙඩ තේරුණේ? මම මේවා ගිය සතියේ පෙන්වුව දේවල්. මම මේ පැත්තේ පොඩ්ඩක් පෙන්වන සන්දස්සේසි කියන තැන බුදුහාඳුරෝ පටන් ගත්තේ ඔන්න ඔය විදියට. අර දිනෝ 1000ක් මිත්‍යා දෘෂ්ටිකයන් බුදුහාඳුර ළඟට ආවා. ආවේ වඳින්න නෙමෙයි, පුදන්න නෙමෙයි, নমස්කාරය කරන්න නෙමෙයි ආවේ. වාද විවාද කරලා බුදුහාඳුරන් නිඳා කරන්න හිතාගෙන ආවේ. උන්වහන්සේ සන්දස්සේසි කියන තැනින් පටන් ගත්තා. බලන් මේ කිව්වා. ඔයා කොතනද ඉන්නේ කියලා. ඒ කට්ටිය අවංක පිරිසක්. කියන දේ තේරුම් ගන්න පුළුවන් පිරිසක්. මේ බුද්ධ වචනය ඇහුවා, දරාගත්තා, ඒ ගැන හිතන්න පටන් ගත්තා. ඒ කට්ටිය පැහැදිලිව දැක්කා අපි හැම මොහොතකම ඉන්නේ මොකක් ඇතුළේද කියලා. දුකක් ඇතුළේ ඉන්නේ. හොඳ බුද්ධිමත් පිරිසක් ඒ කට්ටිය. අවංකව පිළිගත්තා ඒක. ඊට පස්සේ මොකද කළේ? ඒ කට්ටියට තීරණයක් ගන්න සිද්ධ වුණා. මොකද්ද? ලෝකය අතහල යුතුයි කියන තීරණය ගත්ත අය කට්ටිය. ලෝකය අතහල යුතුයි. ලෝකයට පැහැදීමක් ඇති වෙනවද? මේ දුක දැක්කට පස්සේ එහෙනම් පහදින්නේ කොහටද? ලෝකෝත්තර නිර්වාණයට පහදින්නේ පින්නතුනේ ආරබත කියන්නේ ඔන්න ඕකයි. සද්ධාව තමයි ආරම්භය. සද්ධා බීජං මේ බුද්ධ බීජය මොකද්ද? සද්ධාව. එතකොට මේ සද්ධාව ඇති වෙන පුද්ගලයා ලෝකේ දුකයි නිර්වාණය සැපයි කියලා අවංකව පිළිගත්ත පුද්ගලයා එතන ඉඳන් කරන හැම දෙයක්ම තවත් මේ ලෝකේ ගොඩ ගහ ගන්නද? සරස ගන්නද? රැක ගන්නද? නෑ. එයාට ලෝකේ සඳහා බොරු කියන්න අවශ්‍ය නෑ. ලෝකේ සඳහා හොරකම් කරන්නේ මොනවද? පරුස වචන කියන්න ඕනේද? දඬු මුගුරු ගන්න ඕනේද? කේලම් කියන්න ඕනේද? කැමැත්තෙන් මේ වයින් වෙලා යනව නේද පින්නතුනි මෙන්න මේකයි කැමැත්තෙන් ඇති කරගන්න ස්වාධීන සීලය නිදහස් සීලය කියන්නේ ඕක තමයි තේරුණා නේද